පින්වත්නි අද මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකය පැහැදිලි කරගන්න දවස. ඊටාම කෙටියෙන් මේ පින්වතුන්ට සිහිපත් කරලා දෙන්නම්. මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන ස්වභාවය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිත අදාපට සමීප වෙන්නේ මේ ත්‍රිපිටක ග්‍රන්ථ හරහා. භාගතුන් වහන්සේ පින්වන් පා වදාලා. නමුත් උන්වහන්සේ දේශනා කරපු ධර්මය උන්වහන්සේ මේ ලෝකයට හෙළිදරව් කරපු ඒ උතුම් ප්‍රතිපදාව අදටත් අප අතර තියෙනවා ත්‍රිපිටක ග්‍රන්ථ හරහා. ඒ ත්‍රිපිටක ග්‍රන්ථ අතර අපි සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ දේශනා තමයි මේ විදිහට සාකච්ඡා කරන්නේ. එතකොට මේ මජ්ක්‍ධිම නිකාය ගැන මේ දේශනා මාලාවේ ආරම්භක දේශනාවෙත් පැහැදිලි කිරීමක් කෙරුණා. මතකයිද බලන්න? මජ්ක්‍ධිම නිකායේ සියලු සූත්‍ර දේශනා 152යි. එතකොට මේ දේශනා මජ්ක්‍ධිම නිකායේ ප්‍රධාන කොටස් තුනකට වෙන් කරලා තමයි ඒ සූත්‍ර 152 ඇතුළත් කරලා තියෙන්නේ. මජ්ක්‍ධිම නිකාය කොටස් තුනකට බෙදලා තමයි ඒ සූත්‍ර දේශනා 152 ඇතුළත් කරලා තියෙන්නේ. මොකද කොටස් තුන මූල පණ්ණාසකය, මජ්ක්‍ධිම පණ්ණාසකය, උපරි පණ්ණාසකය. මූල පණ්ණාසකය, මජ්ක්‍ධිම පණ්ණාසකය, උපරි පණ්ණාසකය. එතකොට සූත්‍ර ධර්ම සියල්ල 152යි. මේ සාමාන්‍ය 150ක් කියලා හිතුවොත් 50 ගොඩවල් තුනක්නේ. 50යි 50යි 50යි එකතුව 150යි. එතකොට මේ මජ්ක්‍ධිම නිකාය තුල සූත්‍ර ධර්ම 152 ඇතුළත් කරලා තියෙන්නේ 50 ගොඩවල් තුනක් විදිහට. එතකොට 152ක් තියෙන නිසා 50 ගොඩවල් තුනකට බෙදද්දී එක ගොඩකට 52ක් ඇතුළත් කරන්න වෙනවා. එතකොට මේ විදිහට තමයි බෙදලා තියෙන්නේ මූල පණ්ණාසකය. මජ්ක්‍ධිම පණ්ණාසකය සහ උපරි පණ්ණාසකය වශයෙන් කොටස් තුනයි මජ්ක්‍ධිම නිකාය වූහ අන්තර්ගත මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයේ සූත්‍ර ධර්ම 50ක් ඇතුළත් වෙනවා මජ්ක්‍ධිම පණ්ණාසකෙත් සූත්‍ර 50යි එතකොට 152කින් 52ක් ඉතරයි මූලපණ්ණාසකයේ සූත්‍ර 50යි මජ්ක්‍ධිම පණ්ණාසකයේ සූත්‍ර 50යි අවසාන උපරිපණ්ණාසකයේ සූත්‍ර ධර්ම 52ක් ඇතුළත් වෙනවා 50යි 50යි 52යි එකතුව 152 එහෙමයි සකස් වෙලා තියෙන්නේ. එතකොට පින්වත්නි අද දවසේ දේශනාව වෙන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකය පැහැදිලි කරගන්න. එතකොට මජ්ක්‍ධිම පණ්ණාසකය කියන්නේ මජ්ක්‍ධිම නිකායේ බෙදෙන කොටස් තුනේ දෙවෙනි කොටස. දැන් කොටස් තුන මතකයිනේ. මූල පණ්ණාසකය, මජ්ක්‍ධිම පණ්ණාසකය සහ උපරි පණ්ණාසකය. මූල පණ්ණාසකයේ සූත්‍ර ධර්ම 50ක් මේ වෙනකොට සාකච්ඡා කරලා ඉවරයි මේ දේශනා මාලාව තුල. එහෙනම් මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ධර්ම 152 සාකච්ඡා කරන මේ දේශනා මාලාවෙන් තුනෙන් එකක් අවසන්. ඊටාම ඉක්මනින් දින ගත වුණා. ඊටාම ඉක්මනින් දේශනා 50ක්ම විකාශය වෙලත් ඉවරයි. ඒ නිසා ඔන්න තුනෙන් එකක් අවසන් මේ දේශනා මාලාව තුල 152කින් සූත්‍ර ධර්ම 50ක් මේ වෙනකොට විකාශය වෙලා ඉවරයි. එතකොට අද ආරම්භ වෙන්නේ විශේෂයෙන් අද පැහැදිලි කිරීමක් සිද්ධ කරලා හෙට සිට ඊළඟ සූත්‍ර 50. දැන් 152කින් 50ක් සාකච්ඡා කරලා ඉවර නම් තව කීයක් ඉතුරුද? තව 102ක් ඉතුරුයි. හෙට සිට ආරම්භ වෙන්නේ ඉතිරි සූත්‍ර 102 දවසෙන් දවස විකාශය කරනවා. ඒ නිසා වුණ අද අපි පැහැදිලි කරගමු මජ්ක්‍ධිම නිකායේ මොකද්ද ඊළඟ පණ්ණාසකය හෙට සිට ආරම්භ වෙනවා මජ්ක්‍ධිම පණ්ණාසකයේ ඉතිරි සූත්‍ර 50. ඒ 50 අවසානයේ අවසානයේදී උපරි පණ්ණාසකයේ ඉතිරි සූත්‍ර 52. එහෙනම් පින්වත්නි අද ඊටාම වැදගත් දවසක්. මේ දේශනා මාලාවෙන් තුනෙන් එකක් අවසන් වෙලා ඊළඟ කොටසට ප්‍රවිෂ්ඨ වෙන දවස. අද දවසේ අපි පැහැදිලි කරගමු හෙට සිට අපිට අහන්න ලැබෙන්නේ මොන වගේ සූත්‍ර දේශනාද? හෙට සිට ආරම්භ වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි කොටස වන මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ සූත්‍ර ධර්ම 50 විස්තර කරන්නේ. අද අපි මජ්ක්‍ධිම පඤ්ඤාසකේ අන්තර්ගත කෙටියෙන් දැනගමු. හෙට සිට අපිට අහන්න ලැබෙන්නේ මොන වගේ දහම් කාරණාද? හෙට දවසේ ඉඳනොත් මේ දේශනා මාලාවට තවදුරටත් සම්බන්ධ වීමෙන් අපිට මොන වගේ දහම් කාරණාද දැනගන්න ලැබෙන්නේ? අපි අද කෙටියෙන් සාකච්ඡා කරමු. එතකොට පින්වත්නි මජ්ක්‍ධිම පඤ්ඤාසකය අපි මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ සූත්‍ර ධර්ම 50ක් සාකච්ඡා කළ අවසන් දැනගෙන අවසන් හෙට සිට මජ්ක්‍ධිම පණ්ණාසකේ මේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පණ්ණාසකය වන මජ්ක්‍ධිම පණ්ණාසකයේ සූත්‍ර ධර්ම 50 හෙට සිට ආරම්භ වෙනවා. එතකොට අපි අද බලමු මජ්ක්‍ධිම පණ්ණාසකය කොහොමද සකස් වෙලා තියෙන්නේ. මජ්ක්‍ධිම පණ්ණාසකය වර්ග පහකට බෙදලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනා වර්ග පහක් යටතේ ඇතුළත් වෙනවා මේ මජ්ක්‍ධිම පඤ්ඤාසකය තුල. එතකොට ඒක වර්ගයකට සූත්‍ර 10 බැගින්. මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ සූත්‍ර දේශනා සියල්ල 50ක් තියෙනවා මජ්ක්‍ධිම පඤ්ඤාසකය තුල. ඒ සූත්‍ර දේශනා 50 10 කොටස් පහකට තමයි ඇතුළත් කරලා තියෙන්නේ. ඊටාම ක්‍රමානුකූලව මේ ග්‍රන්ථය තුල. මජ්ක්‍ධිම පඤ්ඤාසකය තුල. ඒ වර්ග පහ. ඒ සූත්‍ර දේශනා 50 10 බැගින් කොටස් පහකට බෙදලා තියෙනවා. වර්ග පහක් යටතේ වර්ග පහ නම් වෙන්නේ ගහපති වර්ගය, බික්කු වර්ගය, පරිබ්බාජක වර්ගය, රාජ වර්ගය සහ බ්‍රාහ්මණ වර්ගයේ වශයෙන්. බලන්න පින්වත්නි අතීතයේ මහතෙරුන් වහන්සේලා ඊටාම ක්‍රමානුකූලව මේ බුදුබණ පද අන්තර්ගත කරලා තියෙන ආකාරය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර කරන දේශනා 50ක් වර්ග පහක් යටතේ ගහපති වර්ගය ආදී වශයෙන් වර්ග පහක් යටතේ ඇතුළත් කරලා තියෙනවා. එතකොට අපි මේ මජ්ක්‍ධිම පඤ්ණාසකයයි පැහැදිලි කරගනිමින් ඉන්නේ. අපි ඊළඟට බලමු මේ මජ්ක්‍ධිම පඤ්ණාසකය තුල ඇතුළත් වෙන සූත්‍ර දේශනා කිහිපයක් අපි වෙනම අරගෙන බලමු ඊටාම කෙටියෙන් හෙට සිට අපිට දැනගන්න ලැබෙන්නේ මොන වගේ දහම් කරුණුද ඔන්න යම්කිසි උත්තේජනයක් ලැබෙයි මේ කාරණා ටික ඇහෙනකොට තවදුරටත් මේ දේශනා මාලාවට සම්බන්ධ වීම තුළ අපිට ඉදිරියේදී දැනගන්න ලැබෙනවා මේ වගේ වටින දහම් කාරණා. එතකොට මුලින්ම සාකච්ඡා කරමු අපි දැන් මජ්ක්‍ධිම පඤ්ඤාසකේ සියලු සූත්‍ර 50යි මේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පණ්ණාසකය මජ්ක්‍ධිම පණ්ණාසකය ඒ සූත්‍ර 50 වර්ග පහක් යටතේ ඇතුළත් වෙනවා පළවෙනි වර්ගයේ ගහපති වර්ගය. ඒ ගහපති වර්ගයේ සියලු සූත්‍ර 10ක් ඇතුළත් වෙනවා වර්ග පහක් යටතේ සූත්‍ර 10 බැගින්නේ 50 සකස් වෙලා තියෙන්නේ. පළවෙනි වර්ගය වන ගහපති වර්ගයේ සූත්‍ර දේශනා 10ක් ඇතුළත්. ඒ දේශනා 10 ඇතුළතින් වැදගත් සූත්‍ර දේශනාවක්. මජ්ක්‍ධිම නිකායේ 55 වෙනි සූත්‍රය. ජීවක සූත්‍රය. බොහෝ දෙනා දන්න බොහෝ දෙනාගේ අවධානයට ලක් වෙච්ච සූත්‍ර දේශනාව. සමහර අය නොදන්නව වෙන්න පුළුවන්. නමුත් ධර්මයේ ගවේෂණය කරන අයගේ දෙතඟට හසු වෙච්ච සූත්‍රයක් ජීවක සූත්‍රය. නොදන්න කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඉදිරි දවසක දැනගන්න පුළුවන්. මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ ගහපති වර්ගයේ ඇතුළත් වෙන මේ ජීවක සූත්‍රය මාංශ භක්ෂණයේලා බුදුරජාණන් වහන්සේගේ මතය අඳුනගන්න ඉතාම වටින සූත්‍රයක්. මේ මස්මාළු කණ එක සම්බන්ධයෙන් අපගේ බුදුරජාණන් වහන්සේ මොන වගේ අදහසක්ද දැරුවේ? දැන් මේ මාංශ භක්ෂක මේ මස් මාංශ කෑම පිළිබඳ ලොකු මතවාද සමාජයේ තියෙනවා. ඇත්තට මස් මාළු කන්න හොඳයිද? අපි මරන්නේ නැහැනේ අපි කඩෙන් අරගෙන කන්නේ. ඉතින් සමහරු එහෙම කියනවා. නෑ ඉතින් කඩෙන් ගත්තත් අපි ඒකට සම්බන්ධ වෙනවානේ. අපි ගන්න නිසානේ ඒ අය සත්තු මරලා විකුණන්නේ. තවත් සමහරු ওই වගේ මත කියනවා. ඔය එක එක මත අතරේ සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යතුන් වහන්සේ මේ මං මස් මහලු කණ එක ගැන මොන වගේ අදහසක්ද දැක්ුවේ? ඊටාම වැදගත්. එහෙනම් ඒ කාරණාව කියලා දෙන බුදුරජාණන් වහන්සේ මේ මස් මාළු කෑම සම්බන්ධයෙන් දරපු අදහස අඳුන ගන්න පුළුවන් වටින සූත්‍රයක් ජීවක සූත්‍රය. ඒක ඇතුළත් වෙන්නේ මේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ ගහපති වර්ගයේ. එහෙනම් ඉදිරි දිනකදී ඊටාම ආසන්න දිනකදී. මොකද හෙට සිට මජ්ක්‍ධිම පඤ්ඤාසකේ සූත්‍ර දේශනා විවරණය කරනවා. මේ වෙනකොට සූත්‍ර 50ක් දැනගෙන අවසන් හෙට 51 වෙනි සූත්‍රය. මේ ජීවක සූත්‍රය 55 වෙනි සූත්‍රය. එහෙනම් ඉදිරි දිනවල පස්වෙනි දිනේදී හෙට ඉඳන් 1 2 3 විදිහට දින ගණන් කළොත් ඉදිරි පස්වෙනි දිනේදී මේ වටින සූත්‍රය අහගන්න පුළුවන්. ජීවක සූත්‍රය මස්මාළු ආහාරයට ගැනීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දරපු අදහස. එතන බොහෝ දෙනෙක්ට වැදගත් ජීවක සූත්‍රය ඉදිරි දිනකදී මේ දේශනා මාලාව තුළින් විවරණය කරනවා. ඊටාම ඉක්මනින් මේ මස්මාළු කෑම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මතය දැනගන්න ඕන නම් අන්තර්ජාලය පරීක්ෂා කරලා බලන්න මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකේ 55 වෙනි සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ 55 වෙනි සූත්‍රය. ජීවක සූත්‍රය. ඒ වගේම පින්වත්නි මේ හෙට සිට ආරම්භ වෙන මජ්ක්‍ධිම පඤ්ණාසක දේශනා විස්තරය තුල ගහපති වර්ගයේ විශේෂ සූත්‍රයක් ඉදිරියේදී විස්තර කරනවා. සීල සූත්‍ර විස්තර කරනවා. ඉදිරියේදී අපිට ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් අඳුන ගන්න පුළුවන්. සාකච්ඡා කරන්න පුළුවන්. උපාලි සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ පළවෙනි වග්ගය වන ගහපති වග්ගයේම ඇතුළත් වෙනවා උපාලි සූත්‍රය. ඒ උපාලි සූත්‍රයත් මේ වෙලාවේ කෙටියෙන් නමුත් මේ අවධානයට ලක් කරන්නේ බොහෝම බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙන්න හේතු වන දේශනාවක්. උපාලි සූත්‍රය. මේ උපාලි සූත්‍රය තුල උපාලි ගෘහපතියා විසින් බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් බුදු ගුණ පද 100ක් බුදුරජාණන් වහන්සේව පද 100කින් වර්ණනා කරපු අවස්ථාව. ඒ දේශනාව අධ්‍යයනය කරනකොට අපගේ බුදු පියාණන් වහන්සේ පිළිබඳව ඊටාම ශ්‍රද්ධාවක් ඇති වෙන විදිහේ දේශනාව. උපාලි සූත්‍රය. එනිසා පින්වත්නි ඉදිරි දිනකදී 56 වෙනි සූත්‍රයේ විදිහට එහෙනම් ඉදිරියේ උදා වෙන 6 වෙනි දිනේදී මේ පින්වතුන්ට ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ උපාලි ගෘහපතියා නැමැති පුද්ගලයාගේ මුවින් පද 100කින් බුදු ගුණ වර්ණනා කරපු අවස්ථාවක්. ඊටාම වැදගත් මේ දේශනාවත් ඔන්න මේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකය තමයි ඇතුළත් වෙන්නේ. ওই විදිහට මේ දැන් අද දවසේ සියලු සූත්‍ර විස්තර කරගන්න දවස නෙමෙයි. හෙට සිට ආරම්භන මජ්ක්‍ධිම පඤ්ණාසකය. මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි කොටස වන මජ්ක්‍ධිම පඤ්ණාසකයේ දේශනා කොයි වගේද ඇතුළත් වෙන්නේ කොයි වගේ දේශනාද අපි ඉදිරියේ දැනගන්නේ කියලා අද කෙටි හැඳින්වීමක් පවණයි. එතකොට අපි තවදුරටත් මේ ඉදිරියේ දැනගන්න මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ දේශනා කොයි වගේද කියලා කෙටියෙන් කතා කළොත් මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ දෙවෙනි වග්ගය වන බික්ඛු වග්ගයේ ඒ බික්ඛු වග්ගයේ දේශනා 10ක් ඇතුළත් දැන් මතකයිනේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ වග්ග 5යි ඒ වග්ග 5 සූත්‍ර දේශනා 10 බැගින් ඇතුළත් 10 වරක් 5 එහෙමයි දේශනා 50 ඇතුළත් වෙන්නේ එතකොට දෙවෙනි වර්ගය වන බික්කු වර්ගයේ දේශනා 10ක් ඇතුළත් ඒ 10 අතරත් ඊටාම වැදගත් දහම් කාරණා කියවෙනවා. විශේෂයෙන්ම අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය. බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙච්ච බොහෝ ධර්මදේශකයන්න් වහන්සේලාගේ අවධානයට හසු වෙච්ච වැදගත් ප්‍රායෝගික ක්‍රමවේද ඇතුළත් දේශනාවක්. මොකද්ද මේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සහ රාහුල ස්වාමින් වහන්සේ අතර ඇතිවෙච්ච සංවාදයක්. අතුලත් වෙන. දියබඳුනක් උපමා කරගෙන මේ බොරු කීමේ තියෙන බලපතලකම පැහැදිලි කරපු අවස්ථාවක්. ඒ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයත් අපිට ඔන්න ඉදිරි දිනකදී 61 වෙනි සූත්‍ර දේශනාව වශයෙන් දැනගන්න පුළුවන්. දියබඳුනක් සහ ජලය උපමා කරගෙන මේ බොරු කීමේ තියෙන බරපතලකම පැහැදිලි කරපු අවස්ථාව. පින්වත්නි අපි මේ දේශනාවලට හොඳට ඇහුම්කන් දෙන එක අපි හැම දිනාටම ධර්මයේ තුල යෙදෙන්න ඉතාම අනුබලයක් වෙනවා. මොකද මේ බොරුව කියන එක හරිම අමාරුවෙන් තමයි අපිට පාලනය කරගෙන ඉන්න වෙන්නේ. බොරුවක් කියන්න තියෙන එක හරි අමාරුයි. එහෙනම් මේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය අපි අනිවාර්යෙන් ඉදිරි ශ්‍රවණය කරමු. මොකද බුද්ධ භාෂිතයක් අනුව බුදුරජාණන් වහන්සේගේ මුවින් මේ බොරු කීමේ තියෙන බරපතලකම විස්තර කරපු අවස්ථාවක්. ඒ වචන අපි ඇහෙන්න දෙමු අපේ කනට. බුදුරජාණන් වහන්සේ මේ බොරු කීම කොච්චර බරපතලයි කියලා පැහැදිලි කළාද කියන වචන අපි කනට ඇහෙන දෙමු. එහෙම නැතුව නම් බොරු කීම පාලනය වෙන්නේ නැහැ. හිතලා බොරු නොකිය ඉන්න එක හරි අමාරුයි. වාසියක් තියෙනවා නම් බොරුවක් හරි කියලා කමන්නේ ඒ වාසිය ලබා ගන්න තමයි අපි හැම දිනාගෙම හිත පෙළඹෙන්නේ. වාසිය ලබා ගන්නයි පෙළඹෙන්නේ ඒක බොරුවක් කියලා හරි කමන්නේ. ඒ හිතේ ඇති. ඒ හිත පාලනය කරගන්න පුළුවන් මේ දහම් ශ්‍රවණය කිරීම තුළ. සමහර බණපද ඇහුවට පස්සේ පුදුමාකාර අනුබලයක් ලැබෙනවා මේ පින්වතුන්ට අත්දැකීම ඇති සමහර ධර්ම දේශනා ශ්‍රවණය කරාට පස්සේ ලොකු හැඟීමක් ඇති වෙනවා. අදේ ඉඳන් හැදෙනවා. අදේ ඉඳන් අඩුපාඩු සකස් කරනවා. නමුත් මේ හැඟීම ටික දවසකින් නැති වෙන ස්වභාවයක් තියෙනවා. හිතේ ස්වභාවය. ඒ නිසාමනේ ධර්මයේ නැවත නැවත ශ්‍රවණය කරන්න කියලා අපිට කියලා දෙන්නේ. මේ දේශනා මාලාව දෙනම් හරිම වටිනවා. දිනපතා අකණ්ඩව යන දේශනා මාලාව. හොඳ. නැවත නැවත ධර්මයේ ශ්‍රවණය කරන්න එක දිගට බණ අවස්ථාවක්. ඒ එක දිගට බණ අවස්ථාව ලැබෙන මේ දේශනා මාලාවේදී 61 වෙනි දේශනාව ඉදිරියේදී අහන්න පුළුවන්. බොරු කීමේ බරපතලකම ගැන උපමා ඇසුරෙන් භාග්‍යතුන් වහන්සේ රාහුල ස්වාමින් වහන්සේට දේශනා කරපු අවස්ථාව. උපමා ඇසුරෙන් නිසා අපි හැමෝටම හොඳට තේරුම් ගන්න ඔන්න ඉදිරියේදී මේ දේශනාවත් උපකාරී වෙනවා. ඒ වගේම තමයි පින්වත්නි මේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ මහා රාහුලෝ වාද සූත්‍රය නමින් ඔන්න තවත් දේශනාවක් අපිට ඉදිරියේදී හම් වෙනවා. ඉස්සල්ලා එක මේ ඉස්සල්ලා සූත්‍රය අම්බලට්ටික රාහුලෝ වාද සූත්‍රය අපි කතා කළේ බුරු කීමේ බරපතලකම ගැන උපමායසුරෙන් පැහැදිලි කරන්නේ ඒ සූත්‍රේ 62 වෙනි සූත්‍රයේ විදිහට ඉදිරියේදී සාකච්ඡා කරනවා මහා රාහුලෝවාද සූත්‍රය. බොහෝ දෙනාට වැදගත් වෙයි. හේතුව ඒ මහා රාහුලෝවාද සූත්‍ර දේශනාව තුළ භාවනාවට උපදෙස්. බොහෝ දෙනා අහන දෙයක් අපි කොහොමද භාවනා කරන්නේ? අර ස්වාමීන් වහන්සේ කියනවා මෙහෙම භාවනා කරන්න. තවත් බණක මම ඇහුවා මෙහෙම භාවනා කරන්න කිව්වා. සමහරු කියනවා එහෙම නෙමෙයි මෙහෙම භාවනා කරන්න. ඔය සමහරු කියන දේවල් පැත්තකින් තියලා බුදුහාමුදුරුව කොහොමද භාවනා කරන්න කිව්වේ කියලා දැනගන්න අවස්ථාවක් ඔන්න හම්බ වෙනවා. ඔය අනිත් අය කියන්නේ බණපද අහලානේ. එහෙනම් අපි ඒ අය කියන එක පොඩ්ඩක් අමතක කරලා මේ ධර්මයේ දේශනා කරපු මේ ධර්මය ලෝකයට හෙළිදරව් කරපු බුදුරජාණන් වහන්සේ භාවනා කරන්න දුන්න උපදෙස් ටික අඳුනගන්න උත්සාහ කරමු. හොඳට මතක තියාගන්න මේ භාවනාවට උපදෙස් ඇතුළත් වෙන්නේ මහා රාහුලෝ වාද සූත්‍රය. බුදුරජාණන් වහන්සේ විසින්ම භාවනා කරන්න උපදෙස් දුන්න අවස්ථාවක්. මොන වගේ භාවනාද කරන්න ඕනේ කියලා බුදු මුවින් පිටවෙච්ච තථාගත ශ්‍රී වදන් බුද්ධ භාෂිත මහා රාහුලෝ වාද සූත්‍රයෙන් ඔන්න එහුම්කම් දෙන්න පුළුවන්. ඊටාම ඉක්මනින් මේ බුදුරජාණන් වහන්සේ කොහොමද භාවනාවට උපදෙස් දුන්නේ කියලා දැන් දැන්ම දැනගන්න ඕන නම් එහෙනම් අවස්ථාව තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ 62 වෙනි සූත්‍රය. අන්තර්ජාලය ඇසුරෙන් බලන්න. මේ පින්වතුන්ට දැනගන්න පුළුවන් බුද්ධ භාෂිතය අනුව භාවනාවට උපදෙස් ඇතුළත් වෙන්නේ කොහොමද කියලා. මහා රාහුලෝවද සූත්‍රයේ ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් ඉදිරි දිනකදී 62 වෙනි සූත්‍ර දේශනාව විදිහට මේ දේශනා මාලාව ඉදිරි දිනකදී දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි සියල්ල මේ අද විස්තර කරගන්න මජ්ක්‍ධිම පඤ්ණාසකේ සීල සූත්‍ර 50යි. එතකොට තවත් දේශනා තියෙනවා අපිට පැහැදිලි කරගන්න පුළුවන් ඊටාම කෙටියෙන් අපි බලමු ඉදිරි දිනකදී අපිට අහන්න පුළුවන් මේ මජ්ක්‍ධිම පඤ්ණාසකේ තුන්වෙනි වග්ගය පරිබ්බාජක වග්ගයේ දේශනා 10ක් ඇතුළත් ඒ අතරින් විශේෂයෙන්ම අපිට ඉදිරියේදී දැනගන්න පුළුවන් 74 වෙනි දේශනාව දීඝනක සූත්‍රය. සමහරු නම් දීඝනක සූත්‍රය කිව්වම සමහර අයට මතක් වෙන්නේ නැහැ. වේදනා පරිග්‍රහ සූත්‍රය කිව්වහම බොහෝ දෙනෙක්ට මතක් වෙනවා. දීඝනක සූත්‍රයමයි වේදනා පරිග්‍රහ සූත්‍රය කියලා සඳහන් වෙන්නේ. වේදනා පරිග්‍රහ සූත්‍රය කිව්වා මේ පින්වතුන්ට මතක් වෙනවා ඇති. සැරියුත් ස්වාමින් වහන්සේ රහත්භාවයට පත් උනේ වේදනා පරිග්‍රහ සූත්‍රය ශ්‍රවණය කරලා. ඒ සූත්‍රයම තමයි පින්වත්නි දීගණක සූත්‍රය කියලා හඳුන්වන්නේ. එහෙනම් දීගණක සූත්‍රයේ හෙවත් වේදනා පරිග්‍රහ සූත්‍රය 74 වෙනි සූත්‍ර දේශනා විදිහට ඇතුළත් වෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඉදිරියේදී අපිට දැනගන්න පුළුවන් සැරියුත් ස්වාමින් වහන්සේ අරිහත්ත්වයට පත්වෙච්ච අවස්ථාව. සරියුත් ස්වාමින් වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් දුර වෙන්න හේතු වෙච්ච දේශනාව. ඒ දීගණක සූත්‍රය හෙවත් වේදනා පරිග්ඝා සූත්‍රයත් ඔන්න දැනගන්න පුළුවන්. බලන්න පින්වත්නි මේ දේශනා විස්තර කරගන්න ලැබීමේ තියෙන වටිනාකම. අපි සමහර පොත්පත්වල කියවලා තියෙනවා, දහම් පාසලේ දිගෙනගෙන තියෙනවා සරියුත් ස්වාමින් වහන්සේ වේදනා පරිග්ඝා සූත්‍රය අහලා අරිහත්ත්වයටපත් වුණා. අපි ওই කාරණාව අහලා තියෙනවා. දහම් පාසලේදී ඇහුවා විභාගයටත් ලිව්වා. ඔන්න ඒ කාරණාව අපිට හොඳට ප්‍රත්‍යක්ෂ කරගන්න දවසක් උදා වෙනවා ඉදිරියේදී. ඒ සරියුත් ස්වාමින් වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් දුර වෙන්න හේතු වෙච්ච ඒ වේදනා පරිග්ඝා සූත්‍රය පැයක් පුරාවට විස්තර කරන දේශනාවක් මේ දේශනා මාලාව තුළ ඉදිරි දිනක අහන්න ලැබෙනවා. එහෙනම් බලන්න පින්වත්නි මේ දේශනා මාලාවේ වටිනාකම. ඒ වගේම මජ්ක්‍ධිම පඤ්ණාසකේ හතරවෙනි වග්ගය. රාජ වග්ගය තුලත් සූත්‍ර දේශනා 10ක් ඇතුළත් ඒ 10නුත් කිහිපයක් කෙටියෙන් පැහැදිලි කරන්න. ඊටාම සංක්ෂිප්තව මේ රාජ වග්ගය තුලත් ඊටාම වැදගත් දේශනා කිහිපයක් ඉදිරි දිනකදී අහන්න පුළුවන්. ගටීකාර සූත්‍රය. මජ්ක්‍ධිම පඤ්ඤාසකේ ඇතුළත් වෙනවා රාජවග්ගයේ තුල 81 වෙනි සූත්‍රය. ගටීකාර සූත්‍රය. බොහෝ දිනෙට මේ වෙලාවේ මතක් වෙයි බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිතයක් පැහැදිලි කරන සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව ජීවිතය. පෙරම් පුරණ කාලයේ බෝසතාණන් වහන්සේගේ අතීත ජීවිතයක් තිබුණා. ජෝතිපාල මානවකයා නමේ. දැන් බොහෝ දෙනෙක්ට මතක් වෙයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සමයේ අපගේ බෝසතාණන් වහන්සේ ඉපදිලා හිටියා ජෝතිපාල කියන නමේ. ඒ ජෝතිපාල මානවකේ අපේ බෝසතාණන් වහන්සේ හොඳම යාළුවෙක් තමයි අපේ බෝසත් ජෝතිපාල මානවකයාගේ ගටිකාර කියන කුම්භකාර පුත්‍රයා. කොහොම හරි දැන් මේ දේශනාව පැහැදිලි කරගන්න අවස්ථාව නෙමෙයි. අපේ බෝසතාණන් වහන්සේ ජෝතිපාල මානවකයාව ඉපදිලා කාශ්‍යප බුද්ධ ශාසනයේ ක්‍රමානුකූලව ඒ බුද්ධ ශාසනයට ලං වෙච්ච හැටි. ගටිකාර කියන කල්යාණ මිත්‍රයාගේ ඇසුර නිසා අපේ බෝසතාණන් වහන්සේට නිසි මඟ ලැබුණු හැටි. ඒ බෝසත් ජීවිතයක් ගැන කියවෙන කතා පුවත ඇතුළත් මේ රත් ගටිකාර සූත්‍රය. ඒ බෝසත් ජීවිත කතාව කියලා දෙන ගටිකාර සූත්‍රය ඔන්න දේශනා මාලාව ඉදිරි දිනක අහන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම මේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ රාජවග්ගයේම ඇතුළත් වෙනවා රට්ඨපාල සූත්‍රය. ඒ නම කියද්දිම සමහර අයට මතක් වෙයි. රට්ඨපාල සූත්‍රය. ඒ රට්ඨපාල සූත්‍රය තුල රට්ඨපාල කියන ස්වාමින් වහන්සේ සම්බන්ධයෙන් කතා පුවතක් විස්තර කෙරෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිද්ධ වෙච්ච කතාවක්. රට්ටපාල ස්වාමීන් වහන්සේ විසින්ම පැහැදිලි කරනවා මම පැවිදි වුණේ මෙන්න මේ හේතු හතර නිසා. රට්ටපාල ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මම මේ සියලු සැප සම්පත් අතහැරලා පැවිදි වුණේ මෙන්න මේ හේතු හතර නිසා. හැමෝටම සාධාරණ හේතු හතරක්. ඒ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඔන්න 82 වෙනි සූත්‍ර දේශනාව වන රට්ටපාල සූත්‍රය තුළ ඉදිරියේදී පැහැදිලි කරගන්න පුළුවන්. ඒ දේශනාවත් ඇතුළත් වෙන්නේ මජ්ක්‍ධිම පඤ්ඤාසකය තුළ. එතකොට අද මේ අපි පැහැදිලි කරගන්නේ මජ්ක්‍ධිම නිකායේ හෙට සිට ඇරඹෙන මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ අන්තර්ගතය පිළිබඳ. ඒ වගේම පින්වත්නි කාලානුරූපව අපි මේ කෙටියෙන් සාකච්ඡා කරන්නේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ හතරවෙනි වර්ගය වන රාජ වර්ගයේම ඇතුළත් වෙනවා බෝධිරාජ කුමාර සූත්‍රය. ඒ බෝධිරාජ කුමාර සූත්‍රයේදී පැහැදිලි කරනවා ගිහිගය හැර යාමේ සිට ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව දක්වා බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව. බෝසත් සිරිත. අපි විවිධ පොත්පත් වලින් දහම් පාසල් අධ්‍යාපනය තුළ බුදුරජාණන් වහන්සේගේ චරිත කතාව දැනගෙන තියෙනවා. නමුත් ත්‍රිපිටක ග්‍රන්ථයක් තුළින්ම බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත වෙච්ච හැටි දැනගන්න පුළුවන් නම් ත්‍රිපිටක ග්‍රන්ථයක් තුළින්ම වෙනත් පොත්පත්වල සමහර වෙලාවට සමහර කාරණා වෙනස් කරලා තියෙන්න පුළුවන්. සමහර කාරණා අයින් කරලා කෙටියෙන් දක්වලා තියෙන්න පුළුවන්. ඔන්න පින්වත්නි මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ ඇතුළත් වෙන මේ බෝධිරාජ කුමාර සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විසින්ම තමන්ගේ ජීවිත කාලයේ යම්කිසි කාල සමයක් ගැන විස්තර කරනවා. කොයි වගේ කාල සමයක්ද? ගිහිගෙය හැර යාමේ සිට අර පස්වග මහණුන් නමතා ධම්සප් පැවතුන් සූත්‍ර දේශනාව සිද්ධ කරන අවස්ථාව දක්වා. ගිහිගෙය හැර යාමේ ඉඳන් බුද්ධත්වයෙන් පසු පළවෙනි සූත්‍ර දේශනාව දේශනා කිරීම දක්වා තමන් වහන්සේගේ ජීවිතය ගත වෙච්ච හැටි බුදුරජාණන් වහන්සේගේ මුවින්ම ප්‍රකාශ කරපු අවස්ථාවක් බෝධිරාජ කුමාර සූත්‍රයේදී හම්බ වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ස්වයං චරිතාපදානයේ කොටසක් වගේ. එහෙනම් බුදුරජාණන් වහන්සේව නැවත නැවත සිහි කරමින් බුදුරජාණන් වහන්සේගේ මුවින්ම බෝසත් චරිතය විස්තර කරන මේ බෝධිරාජ කුමාර සූත්‍රයත් ඉදිරියේදී මේ පින්වතුන්ට අහන්න ලැබෙනවා. බලන්න මේ දේශනා මාලාවෙන් අපි හැමදෙනාටම ලැබෙන ප්‍රයෝජනය. ඒ වගේම තමයි පින්වත්නි දැන් මේ තෝරාගත්තු සූත්‍ර කිහිපයක් විතරයි මේ විස්තර කරන්නේ. කාලය මදි නිසා. වටිනම ඇහැට යොමු වෙච්ච දේශනා කිහිපයක් විතරයි මේ මතක් කරන්නේ. නමුත් මතක් නොකරපු වටින දේශනාවක් තියෙනවා. මේ කෙටියෙන් පැහැදිලි කරන්නේ කාලානුරූපව සූත්‍ර කිහිපයක් විතරයි අද තෝරගත්තේ මේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ හඳුන්වා දෙන අවස්ථාවක් නිසා. මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ රාජවග්ගය තුලම 86 වෙනි දේශනාව විදියට හම්බ වෙන්නේ අඟුලිමාල සූත්‍රය. ඔන්න මජ්ක්‍ධිම පඤ්ඤාසකය තුල ඉදිරි දිනකදී අහන්න ලැබෙන තවත් වටිනා සූත්‍රයක්. අඟුලිමාල සූත්‍රය. එතකොට අඟුලිමාල කියන නම අපිට හොඳට පුරුදුයි. අඟුලිමාල මහරහතන් වහන්සේ අපි හැමෝම වඳින පුදන විශේෂයෙන් දරුවන් ලැබෙන්න ඉන්න අම්මාවරුන් පිහිට හොයන මේ රහතන් වහන්සේ නම අඟුලිමාල ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ අඟුලිමාල පිරිත කියන එක අපි හැමෝම දන්න පිරිතක්. අඟුලිමාල ස්වාමින් වහන්සේගේ චරිත කතාව ත්‍රිපිටක ග්‍රන්ථයක් තුලින් හම්බ වෙන අවස්ථාවක් අඟුලිමාල සූත්‍රය. අපි අඟුලිමාල ස්වාමින් වහන්සේගේ චරිතය ඇතැම් විට චිත්‍රපට හරහා දැකලා තියෙනවා. ඒ වගේම ත්‍රිපිටක ග්‍රන්ථ වලින් පරිබාහිර පොත් වලින් අඟුලිමාල ස්වාමීන් වහන්සේගේ ජීවිතය ගැන කියවලා තියෙනවා. ඔන්න අපිට මේ දේශනා මාලාවෙන් අවස්ථාවක් ලැබෙනවා පින්වත්නි ඔබ අප හැමදෙනාටම අඟුලිමාල ස්වාමින් වහන්සේගේ චරිතය බුද්ධ භාෂිතය ඇතුළත් ත්‍රිපිටක ග්‍රන්ථ වලින් ත්‍රිපිටකයේ එන විදිහටම අඟුලිමාල ස්වාමින් වහන්සේගේ චරිතය අපිට දැනගන්න පුළුවන් සවිස්තරාත්මකව ඉදිරි දිනකදී අඟුලිමාල සූත්‍රය තුලින් 86 වෙනි සූත්‍රයේ විදිහට එහෙනම් ඒකත් ඒ වටින සූත්‍රයත් මේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයෙන්ම තමයි අපිට මුණ ගැහෙන්නේ. ඒ වගේම අපි අවසාන වශයෙන් සිහිපත් කරගමු මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ සීල සූත්‍ර 50ක් ඇතුළත් ඒ 50 අතර තවත් ඊටාම වටින දේශනාවක් ඉදිරි දිනකදී අපිට අහන්න පුළුවන් සුභ සූත්‍රය. සුභ මහ ප්‍රාණ බයන්න සුභ සූත්‍රය ඒකත් ඊටාම වටිනවා. ඒ දේශනාව තුළින් අපිට ඉදිරි දිනකදී විස්තර කරගන්න පුළුවන්. මේ සුභ සූත්‍රයේදී පැහැදිලි කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ බ්‍රහ්ම සහව්‍යතාවය බ්‍රහ්ම සහව්‍යතාවය සඳහා මාර්ගය. මොකද්ද බ්‍රහ්ම සහව්‍යතාවය කියන්නේ? බ්‍රහ්මයත් එක්ක බ්‍රහ්ම ලෝකෙම ජීවත් වෙන්න නම් බ්‍රහ්මයා ළඟට යන්න නම් මොන වගේ දෙයක්ද කරන්න ඕනේ? බ්‍රහ්මයා සමග ජීවත් වෙන්න නම් මොකද්ද කරන්න ඕන? දැන් කවුද මේ බ්‍රහ්මයා කියන්නේ? මහා බ්‍රහ්මයා. බ්‍රහ්ම ලෝකේ. දැන් අපි අහලා තියෙනවා මනුස්ස ලෝකය, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය. ඔන්න සුගති ලෝක. ගොඩාක් සැප කියන ලෝක තුනක් තියෙනවා. මනුස්ස ලෝක, දිව්‍ය ලෝක සහ බ්‍රහ්ම ලෝක. එතකොට බ්‍රහ්ම ලෝක තමයි ධර්මය තුලින් අපිට කියලා දෙනවා වැඩිපුරම සැප තියෙන ලෝක දිව්‍ය ලෝක වලටත් වඩා සැප සහිත බ්‍රහ්ම ලෝක. ඒ බ්‍රහ්ම ලෝක වල ඉන්න අධිපතියා මහා බ්‍රහ්මයා. ඒ මහා බ්‍රහ්මයා සමග ඊටාම සැප සහිත ඊටාම සැප ඇති බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්න නම් කොයි වගේද කටයුතු කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු අවස්ථාවක්. සුභ සූත්‍රය. බ්‍රහ්මයා සමග සුවසේ ජීවත් වෙන්න අපේ ජීවිතය කොහොමද හැඩගස්ව ගන්න ඕන? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා වර්ධනය කිරීම හරහා බ්‍රහ්ම සහව්‍යතාවය බ්‍රහ්මයා සමග ජීවත් වීම බ්‍රහ්ම ලෝකයේ ඉපදීම සිද්ධ කරගන්න මාර්ගය ජීවිතයට සැප සමීප කරගන්න මාර්ගය සුභ සූත්‍රය තුල විස්තර කරනවා එහෙනම් පින්වත්නි ওই විදිහටයි මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ අන්තර්ගතය සකස් වෙලා තියෙන්නේ එතකොට අද මේ කෙටි ධර්මානුශාසනාව සූත්‍ර ධර්ම විවරණ දේශනා මාලාවේ අදට નિયમિત දේශනාවයි අපි මෙහෙම පැහැදිලි කරගත්තේ. අදට අපිට નિયમિત වෙලා තිබ්බේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකය. මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකය විස්තර කරගන්නයි අද දවසේ වෙන් කරගත්තේ. එතකොට අපි අවසාන වශයෙන් නැවතත් සිහිපත් කරගමු. හෙට සිට ආරම්භ වෙනවා මජ්ක්‍ධිම නිකායේ දේශනා 152ක් ඇතුළත් ඒ දේශනා 152 පිළිවෙලින් විස්තර කරන දේශනා මාලාව සූත්‍ර ධර්ම විවරණ දේශනා මාලාව මේ වෙනකොට තුනෙන් එකක් අවසන්. සියලු සූත්‍ර 152යි සූත්‍ර 50ක් මේ වෙනකොට දේශනා කරලා අවසానයි. ඒකට මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ අවසානයි. මූල පණ්ණාසකේ සූත්‍ර 50යි ඒ දේශනා ටික අවසානයි. ඒකට මජ්ක්‍ධිම නිකායේ ඊළඟ කොටස දෙවෙනි කොටස මජ්ක්‍ධිම පණ්ණාසකේ. ඒ මජ්ක්‍ධිම පණ්ණාසකය තුලත් සූත්‍ර ධර්ම 50ක් ඇතුළත් වෙනවා. එතකොට අපි කෙටියෙන් පැහැදිලි කරගත්තා අද මජ්ක්‍ධිම පණ්ණාසකේ හඳුන්වා දෙන දේශනාව නිසා මජ්ක්‍ධිම පඤ්ඤාසකේ වර්ග පහක් යටතේ තමයි මේ සූත්‍ර 50 ඇතුළත් වෙන්නේ. වර්ග පහ ගහපති වර්ගය, බික්කු වර්ගය, පරිබ්බාජක වර්ගය, රාජ වර්ගය සහ බ්‍රාහ්මණ වර්ගයේ වශයෙන්. කාලානුරූප අපි කෙටියෙන් මතක් කරගත්තා මේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ ඇතුළත් සූත්‍ර 50 කොයිතරම් වැදගත්ද? විශේෂයෙන් කැපී පෙනෙන සූත්‍ර ධර්ම කිහිපයක් තෝරාගෙන අන්තර්ගතය සාකච්ඡා කළා. ඉතාලම කෙටියෙන්. එතකොට ඉදිරියේදී අපිට දැනගන්න පුළුවන් මස් මාළු අනුභව කිරීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මොන වගේ අදහසක්ද දරුවේ කියන එක අඳුන ගන්න උදව් වෙන ජීවක සූත්‍රය. ඒ වගේම බුදු ගුණ පද 100කින් බුදු ගුණ වර්ණනා කරපු අවස්ථාවක් ඉස්මතු වෙන උපාලි සූත්‍රය. ඒකත් ඇතුළත් වෙන්නේ මේ මජ්ක්‍ධිම පඤ්ඤාසකය තුලයි ඉදිරි දිනකදී ආසන්න දිනකදී මේ දේශනාවත් අහන්න ලැබෙනවා. ඒ වගේම අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය, මහා රාහුලෝවාද සූත්‍රය අපි විශේෂයෙන් අවධාරණය කරගත්ත මේ මහා රාහුලෝවාද සූත්‍රය ඊටාම වැදගත්. භාවනාවට උපදෙස් බුදුරජාණන් වහන්සේගේම මුවින් ලැබෙන අවස්ථාවක්. මේ මහා රාහුලෝවාද සූත්‍රය ඊටාම වටිනවා. අනිත් දේශනා වගේම අපි ඉදිරි දිනක පැයක් ඇතුළත කරන ධර්මදේශනාවකදී ඉදිරි දිනකදී ඔන්න අහන්න ලැබෙනවා. ඒ වගේම තමයි සරියුත් ස්වාමීන් වහන්සේට අරිහත්ත්වේ සාක්ෂාත් කරගෙන උදව් වෙච්ච දීගණක සූත්‍රයවත් වේදනා පරිග්‍රහ සූත්‍රයත් අපිට අහන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිතයක් ජෝතිපාල මානවකයා නමින් ඉපදිලා කාශ්‍යප බුද්ධ ශාසනයට උන්වහන්සේ සමීප වෙච්ච හැටි. කල්යාණ මිත්‍ර ඇසුර නිසා අයාලේ ගිය හිතක් කල්යාණ මිත්‍ර ඇසුර නිසා ධර්මයට සමීප වෙච්ච හැටි. අපේ බෝසතාණන් වහන්සේට පවා සංසාර ගමන තුල කල්යාණ මිත්‍ර ආශ්‍රය වටින විදිහට ලැබිච්ච හැටි කතා පුවතක් සමගින් ගටිකාර සූත්‍රයේදී දැනගන්න පුළුවන්. ඒ ගටිකාර සූත්‍රයත් මේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේම ඇතුළත් වෙනවා. ඒ වගේම රට්ටපාල සූත්‍රය. රට්ටපාල ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මම පැවිදි වෙන්න මෙන්න මේ හේතු හතරයි බලපෑවේ. ඒ කාරණාත් අපිට පැහැදිලි කරගන්න පුළුවන් රට්ටපාල සූත්‍රය තුළ. ඒ වගේම ඊටාම වැදගත් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් චරිත කතාවෙන් විශේෂ කොටසක්. උන්වහන්සේ ගිහිගෙන් නික්ම යෑමේ සිට ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දක්වා උන්වහන්සේගේ ජීවිතයේ ගත වෙච්ච හැටි උන්වහන්සේම පැහැදිලි කරපු අවස්ථාව. ඒ කාරණා ටික අපිට හම්බ වෙනවා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව උපදින්න හේතු වෙන ඒ උතුම් චරිත කතාවෙන් කොටසක් බෝධිරාජ කුමාර සූත්‍රයේදී අපිට අහන්න පුළුවන්. ඒ වගේම අඟුලිමාල ස්වාමීන් වහන්සේ ගැන අඟුලිමාල ස්වාමීන් වහන්සේගේ චරිත කතාව විස්තර කරන අඟුලිමාල සූත්‍රය ඒ වගේම බ්‍රහ්ම සහව්‍යතාවය බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා බ්‍රහ්ම ලෝකයේ අධිපති මහා බ්‍රහ්මයා සමීපේ වාසය කරන්න ඊටාම සැප ඇති ලෝකේ කරා යන්න කොයි වගේ ක්‍රමවේදයක්ද අනුගමනය කරන්න ඕනේ කියන කාරණා විස්තර කරන සුභ සූත්‍රයක් ඉදිරි දිනක දැනගන්න පුළුවන්. එනිසා පින්වත්නි අපි හොඳ අදිෂ්ඨානයක් ඇති කරගමු. ඊටාම කලාතුරකින් අපට ලැබෙන අවස්ථාවක් ඔබටත් අපටත් අපි හැම දෙනාටම. ඊටාම කලාතුරකින් එක දිගට බණහන් අවස්ථාවක් ලැබුණා. ඒ වගේම මේ පවතින පීඩාකාරී తත්වය තුල නමුත් ධර්මය තුල යෙදෙන්න අපි හැමෝටම අවස්ථාව ලැබුණා. එක දිගට බණ අහන්න ඒ වගේම මේ වෙනකොට බොහෝ දෙනෙක්ට ස්වාමින් වහන්සේ නමක් ඉදිරියට ගිහිල්ලා බණ අහන්න අවස්ථාව නැති වෙලා තියෙනවා බොහෝ දෙනෙක්ට පවතින තත්ත්වයන් එක්ක. ඒ වගේ කාල සමයකම ඊටාම ඉක්මනින් මේ වැඩපිළිවෙල ආරම්භ වෙලා මේ වගේ ධර්මය දේශනා කරන නාලිකාවක් තුලින් එක දිගට දිනපතා දේශනා මාලාවක් විකාශය කරන නාලිකාවකට සම්බන්ධ වෙලා එක දිගට බණ අහන්න බොහෝ දෙනෙක්ට අවස්ථාව ලැබුණා. බණ අහන්න අමාරුම කාලෙක පන්සලකට යන්න අමාරුම කාලෙක එක දිගට බණ අහන්න අවස්ථාව ලැබුණා කියන්නේ ඒක වටින අවස්ථාවක්. ඒ නිසා ඒ වගේ මේ දේශනා ටික අකණ්ඩව අනුපිළිවෙලක් ඔස්සේම අහන්න ලැබෙන හින්දා තවත් වටිනවා. හෙට දවසේ මොන දේශනාවද සිද්ධ කරන්නේ කියලා කලින්ම හිතා ගන්න අවස්ථාවක් හැම කාලෙකම ලැබෙන්නේ නැහැ. මේ පිටුතුම කල්පනා කරලා බලන්න. සමහර දැන් බොහෝ විට අපි ධර්මදේශනාවක් මාධ්‍යයන් හරහා ඇහුවත් මේ බණට කියන්නේ මොන දේශනාවද කියලා කලින් දැනගන්න අවස්ථාව අඩුයි. හොඳට කල්පනා කරලා බලන්න. හෙට තියෙන්නේ මොන සූත්‍රයෙන් කරන බණක්ද? හෙට ධර්මදේශනාව මොන සූත්‍රය ඇසුරෙන්ද කෙරෙන්නේ කියලා කලින් දැනගන්න හරිම අඩුයි එහෙම අවස්ථාවක්. ඒ නිසාම ධර්මදේශනා විකාශය වෙන අවස්ථාවට කලින් ඒ ධර්මදේශනාවේ අන්තර්ගතය පිළිබඳ හදාරන්න අවස්ථාවක් නැහැ. අන්තර අන්තර්ජාලයේ සූත්‍ර ධර්ම සියලු සූත්‍ර ත්‍රිපිටක ග්‍රන්ථ ටික තියෙනවා. නමුත් ඒ ධර්මදේශනා විකාශය වෙන වෙලාවට කලින් ඒ ධර්මදේශනාවට තෝරගන්න සූත්‍රය පිළිබඳ කලින් අධ්‍යයනය කරන අවස්ථාවක් වෙන හරි මඩුලයි. ඒ නිසා මේ දේශනාමාලාව හරිම වැදගත්. හෙට තියෙන්නේ මොන ධර්ම දේශනාවද කියලා අද අපිට දැනගන්න පුළුවන්. ඒ පිළිවිලකට යන්නේ. අන්තර්ජාලයට ගිහිල්ලා මජ්ක්‍ධිම නිකායේ පටුන මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශන ඇතුළත් පටුන තෝරගත්තොත් අද මේ සූත්‍රය හෙට මේ සූත්‍රය අනිද්දා මේ සූත්‍රය කියලා කලින්ම දැනගන්න පුළුවන්. ඒ නිසාම ධර්මයේ ශ්‍රවණය කරන මේ පින්වතුන්ට අවස්ථාව තියෙනවා කලින්ම මේ දේශනාවට අදාළ ග්‍රන්ථයේ කොටස යම්කිසි අධ්‍යයනය කිරීමක් කරලා හොඳට දේශනාවට සම්බන්ධ වෙන්න. ඊටාම හොඳින් ධර්මයේ අධ්‍යයනය කරන අපි ඔබ අප හැමදෙනාටම අවස්ථාවක් ලැබිච්ච වටිනා අවස්ථාවක් මේ. ඒ නිසා මේ වටිනා අවස්ථාවෙන් ඉක්මනට ප්‍රයෝජන ගමු. මුල් දේශනා අහන්න නොලැබුණා නම් ප්‍රශ්නයක් නැහැ. බුදුබණ පදයි අපි මේ අහන්නේ. ඒ නිසා මැදින් ඉඳන් සම්බන්ධ වුණත් හානියක් නම් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මජ්ක්‍ධිම නිකාය ඇසුරෙන් විස්තර කරන මේ දේශනා මාලාව ඉදිරි දිනකදී මුල් කොටසට සම්බන්ධ වෙන්න බැරි වුණා. අද ඉඳන් පුළුවන් අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ කොටස. මේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි කොටස හෙට සිට ආරම්භ වෙන්නේ දෙවෙනි සූත්‍ර 50 පළවෙනි සූත්‍ර 50 දේශනා වෙලා අවසන් දෙවෙනි සූත්‍ර 50 දෙවෙනි කොටස ඔන්න හෙට සිට මුල් කොටසේ ඇතැම් සූත්‍ර පහ වුණා වෙන්න පුළුවන්. සමහර දේශනා අහන්න නොලැබුණා වෙන්න පුළුවන්. අකණ්ඩව සූත්‍ර 50ම අහන්න නොලැබුණා වෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ දැන් මේ අලුත් අවුරුද්දේ ඔන්න මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි කොටස ආරම්භ වෙන හෙට සිට ඒ දේශනා 50 අකණ්ඩව ශ්‍රවණය කරන්න අදිෂ්ඨානයක් ඇති කරගෙන මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභත්වය මේ ලැබිලා තියෙන අවස්ථාව ධර්මය තුල යෙදෙන්න මේ ලැබිලා තියෙන අවස්ථාවේ තියෙන වටිනාකම හොඳට තේරුම් අරගෙන එදිනෙදා කටයුතු කොහොම හරි කළමනාකරණය කරගනිමින් ඒක කරගන්න වෙනවා. ගොඩාක් වැඩ කටයුතු තියෙනවා මේ පින්වතුන්ට. දරුවන්ගේ වැඩ කටයුතු, රැකියාවේ වැඩ කටයුතු, ගෙවල් දොරවල් වල වැඩ කටයුතු. ඒ වැඩ කටයුතු තියෙනවා. හැබැයි මේ තියෙන වටිනාකම ජීවිතයේ වටිනාකම ධර්මයේ වටිනාකම හොඳට හිතට තේරුම් ගන්න සැලැස්සුවොත් අනෙත් වැඩ කටයුතු කලමනාකරණය කරගෙන ධර්මය තුල යෙදෙන්න හිත නැඹුරු වෙනවා. ඒ නිසා ඒකයි කියන්නේ වටිනාකම තේරුම් ගන්න. ජීවිතයේ වටිනාකම ධර්මයේ වටිනාකම හොඳට තේරුම් අරගෙන මේ ඉදිරි දිනකදී හෙට සිට ආරම්භ වෙලා ඉදිරි දිනවල ප්‍රචාරය කරන විකාශය කරන මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකය මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි කොටස අපි හොඳට අපි හැමදෙනාම සම්බන්ධ වෙලා ඒ දේශනා අධ්‍යයනය කරමු හදාරමු මේ පින්වතුන් හැමදෙනාටම ආශිර්වාද කරනවා දේශනා මාලාවට දිගින් දිගටම සම්බන්ධ වෙලා මේ ධර්ම දේශනා තුලින් විවරණය කරන බුදුරජාණන් වහන්සේ හිලදරව් කරපු උතුම් ධර්මය ජීවිතයට එකතු කරගෙන මේ ජීවිතයත් සංසාර ගමනත් සාර්ථක කරගෙන පුළුවන් තරම් ඉක්මනින් උතුම් වූ ධර්මාවබෝධය තුලින් නිවි සැනසීම උදා කර ගැනීම සඳහා හැම දිනාටම මේ දේශනා මාලාව හේතුපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. පින්වත්නි අපි දෙවියන්ද සිහිපත් කරමින් රැස් කර ගන්නට දුණු පුණ්‍ය ශක්තියෙන් දෙවියන්ටත් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති මේ පින්වතුන් හැම දිනාටමත් ආශිර්වාද කරනවා ධර්මයේ ශ්‍රවණය කරමින් දහම් මනස්කාර පවත්වමින් රැස් කරගන්න දුන් සියලු පුණ්‍ය ශක්තිය මේ පින්වතුන්ගේ දිනදා ජීවිතයත් සාර්ථක කරගෙන නැවත ඉපදෙන්න සිද්ධ වුණොත් ඒ සංසාර ගමන සුවපත් කරගෙන හැම දිනාටම හැකිතාක් ඉක්මනින් සියලු සංසාර දුකෙන් අත මිදී උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් නිවී සැනසීම උදා කර ගැනීම සඳහා මේ රැස් කර ගන්නට දුණු පුණ්‍ය ශක්තිය පිහිට පිනිස පවතිවා පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම